නිදුක් නිරෝගී සුවය චිරජීවනය නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන එතුමියට ආශිර්වාද කිරීමත් ඒ වගේම කරුණාවති මහත්මියගේ මිය පරලෝ යන්නට එදුණු දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මහරගම පැරකුම් ආවත්තේ හතෙන් පහ නිවසේහි පදිංචි ගුණසේකර පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිවන් අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන. ඒ දායක පින්තුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරලා තියෙන්නේ සමත භාවනාවෙන් සිතේ සමාධිය ඇති කරගෙන විදර්ශනාව තුළින් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන නිවන් මඟට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට කෙටියෙන් පැහැදිලි කළොත් සමතයෙන් විදර්ශනාවට යොමු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියටයි එදායක පිනතුන් ආරාධනා කරන්නට යෙදුනේ ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි සමාධි භාවනා සූත්‍රය. මෙහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා. මහණෙනි සමාධි භාවනා හතරක් තියෙනවා. එහෙම නැත්නම් සතරාකාර සමාධි භාවනාවක් තියෙනවා. කතම චතස්සෝ මොනවද ඒ සතරාකාර සමාධි භාවනාව අත්තිභික්කවේ සමාධි භාවනා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති එක්තරා සමාධි භාවනාවක් එහෙම නැත්නම් චිත්ත සමාධියක් තියෙනවා එය ditta ධම්ම සුඛ විහරණය සඳහායි උපකාර වෙන්නේ හේතු වෙන්නේ ඊළඟට අත්තිභික්කවේ සමාධි භාවනා ඥාන දස්සන පටිලාභාය සංවත්තති ඒ වගේම තවත් සමාධි භාවනාවක් තියෙනවා ඥාන දස්සන ප්‍රතිලාභයට. ඒ කියන්නේ දිබ චක්කු ඥානය උපදවන්නට උපකාර වෙනවා හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතිභික්කවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤාය සංවත්තති. තවත් සමාධි භාවනාවක් තියෙනවා සති සම්පජඤ්ඤය සිහි නුවණ අවදි වෙන්නට හේතු වෙනවා. ඊළඟට හතරවෙනි සමාධි භාවනාව තමයි අතිවික්කවේ සමාධි භාවනා ආසවානං khයාය සංවත්තති ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස කෙලස් ප්‍රහාණය කිරීම පිණිස හේතු වෙන සමාධි භාවනාවක් තියෙනවා මෙන්න මේ විදිහට සමාධි භාවනාව උපකාර වෙන කරුණු අනුව සතරාකාරයකින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා දැන් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට දායක පින්තුන් අපට ආරාධනා කළේ සමත භාවනාවෙන් සිතේ සමාධිය ඇති කරගෙන විදර්ශනාවෙන් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය පැහැදිලි කර දෙන හැටියට. දැන් ඒ අනුව අපි මෙහිදී මූලික වශයෙන් පැහැදිලි කරගන්නට ඕන සමාධි කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම සමාධි භාවනා එහෙම නැත්නම් සමත භාවනා කියන්නේ කොමක්ද ඊළඟට මේ සූත්‍ර දේශනාවේ දැක් වූ ආකාරයට ඒ සමාධිය දියුණු කිරීම නිර්වාණ අවබෝධය පිණිස පමණක් නෙමෙයි තව තව කාරණාවලට හේතු වෙනවා ඒ අවශේෂ කාරණා මොනවද කියන බව සහ විශේෂයෙන් සමාධිය නිවනට උපකාර වෙන්නේ විදර්ශනාවට උපකාර වෙන්නේ මොන විදිහේ සමාධියක්ද කියලා අපි වටහා ගන්නට ඕන. අන්න එහෙම පැහැදිලි කරගත්තාම තමයි අපට සමාධිය විදර්ශනාවටත් විදර්ශනාවෙන් ආශ්‍රවක්ෂය කරන්නට එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයේ පිණිස සමාධිය උපනිශ්‍රය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සමාධි කියලා කියන්නේ කුමක්ද? සමාධි කියන්නේ අපේ සිතේ පවතින එක්තරා චෛතසික ධර්මයක්. සිතේ පවතින එක්තරා ගුණයක්. ඒ ගුණය ඒකග්ගතා කියන චෛතසිකයේ වශයෙන් තමයි හැඳින්වෙන්නේ. ඒකග්ගතා චෛතසිකය තමයි දියුණු කරනකොට ය සමාධි කියන නමින් හඳුන්වන්නේ. එතකොට මේ ඒකග්ගතා චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා විපාක සිතෙත් යෙදෙනවා ක්‍රියා සිතෙත් යෙදෙනවා සෑම සිතකම ඒකග්ගතා චෛතසික එහෙම නැත්නම් සමාධියේහි මූලික ස්වરૂපය ක්‍රියාත්මක වෙනවා. ඇයිද සෑම සිතකටම ඒකාග්‍රතාවය නැති වුනොත් අරමුණ ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකාග්‍රතාවය හෙවත් සමාධිය කියලා හඳුන්වන්නේ අරමුණෙහි ස්වરૂපය අරමුණෙහි විවිධ ස්වરૂපයන් තියෙන්න පුළුවන්. ඒන් එක් ස්වરૂපයකින් අරමුණ ගන්නට සිතට උපකාර වෙන චෛතසික ධර්මය තමයි ඒකාගතාව. ඒ කියන්නේ පින තුනේ දැන් එක අරමුණක් දිහා අපට බලන්න පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි පුංචි කාලේ මතකයිනේ පාසල් යනකොට චිත්‍ර ගුරුවරයා සමහර වෙලාවට අපට දෙනවා යම්කිසි වස්තුවක් මේසේ උඩ තියලා මල් පෝච්චියක් හරි නැත්නම් වෙනත් භාජනයක් හරි එහෙම කීපයක් හරි මේස උඩ තියලා අපි ඉන්න තැනට පේන විදිහට ඒක අඳින්න කියලා කියනවා. එතකොට හැම දරුවාගේම චිත්‍රය එකම වගේ නෙමෙයි. වෙනස් වෙනස් ස්වરૂප. ඒ වෙනස් වෙන්නේ ඒ දරුවා ඉන්න තැනට ඒ කෝණය අනුව ඒ වස්තුව පෙනෙන්නේ වෙනස් විදිහකට. එහෙමනම් අපිට එකම වස්තුවක් දිහා බලන්න පුළුවන් විවිධ පැති තියෙනවා. දකුණු පසින් බලනකොට එක විදිහක්, වම් පසින් බලනකොට තව විදිහක්, ඉදිරියෙන්, පිටුපසින්, උඩින්, යටින් මේ වගේ තවත් ප්‍රභේදගත කළයින් පස්සේ අපිට දහස් ගණන් පැතිකඩ වලින් මේ රූපය එහෙම නැත්නම් යම්කිසි අරමුණක් අපිට දකින්නට පුළුවන්. එතකොට එක සිතකට මේ සෑම විදිහකටම ඒ අරමුණ ගන්නට පුළුවන් කමක් නැහැ. එක සිතක් වහාම ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒ වහාම ඇති වෙන සිතට අරමුණ ගන්නට පුළුවන් වෙන්නේ එක් ස්වરૂපයකින් පමණයි. එතකොට අන්න ඒ විදිහට අරමුණක එක් ස්වરૂපයක් ගන්නට උපකාර කරන චෛතසිකය තමයි ඒකග්ගතා එහෙම නැත්නම් සමාධි කියලා කියන්නේ. දැන් මේක සෑම සිතකම තිබිය යුත්තේ කුමක් නිසාද? හැම හිතකින්ම අරමුණක් ගනිමින් තමයි සිත පහළ වෙන්නේ. කියන්නේ අරමුණක් නොගෙන සිතක් පහළ වෙන්නට පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ආරම්මන විජානන ලක්ෂණය තමයි විඥාන කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් පොදුවේ සිත කියලා හඳුන්වනවා. ආරම්මන විඥාන කියන්නේ අරමුණ හඳුනා ගන්නා ස්වરૂපය. එතකොට ඒ අරමුණ හඳුනා ගන්නට නම් එක් ආකාරයකින් ඕන හඳුනා ගන්න. අන්නේ එක් ආකාරයකින් අරමුණ ගන්නට උපකාර කරන චෛතසිකය තමයි ඒකාග්‍රතාවය. නමුත් ගැටලුව තියෙන්නේ ඒ සෑම සිතකම යෙදෙන ඒකාග්‍රතා චෛතසිකය ඊටාම දුර්වලයි. දුර්වල නිසා අරමුණ ගත්තට ඒ අරමුණ වඩාම හොඳින් ශක් ශක්තිමත් විදිහට ගන්නට අර දුර්වල ඒකාග්‍රතාවය සමත් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි රබර් බෝලයක් අරගෙන ඒක බිම දැම්මහම ඒ රබර් බෝලය බිම හැපෙනවා. බිම හැපුණට වහාම හැපුණු ගමම්ම වීසි වෙනවා. නමුත් අපි මැටි බෝලයක් බිම දැම්මොත් ඒ මැටි බෝලය අර බිම වැටෙනකොටම පොළවේ ස්වરૂපය හරියට ගන්නවා. ඒ කියන්නේ පොළවේ යම්කිසි උස් පහත් වීම තියෙනවා නම් අඩු වැඩිකම් තියෙනවා නම් අර මැටි බෝලය බිමට දානකොටම අර පොළවේ එතන තියෙන හැඩය ඒ ස්වરૂපය අර මැටි ගුලියේ යටපැත්තේ සටහන් වෙනවා. එතකොට රබර් බෝලය බිමට දැම්මහම බිම හැපෙනවා. හැපුණා වුණාට ඒ පොළවේ එහි පවතින ස්වરૂපය ගන්නෙ නැහැ. ස්පර්ශ වුණු සැනින්ම ඉවතට වීසි වෙනවා. නමුත් මැටි බෝලය එහෙම නෙමෙයි. මැටි බෝලය බිම දැම්මහම පොළව බදා ගනිමින් ඒ පොළවේ ස්වરૂපය මනවින් ගන්නවා. අන්න ඒ වගේ දියුණු නොකරන ලද ඒකාග්‍රතාවය. දියුණු නොකරන ලද සමාධිය. අර රබර් බෝලය වගේ අරමුණ ගන්නවා ගත්තා වුණාට හරියට අරමුණ ගන්නට සමර්ථ වෙන්නේ නැහැ. ඒ අරමුණේ ස්වභාවය හරියට හඳුනාගන්නේ නැහැ. නමුත් දියුණු කරන ලද සමාධිය දියුණු කරන ලද ඒකාග්‍රතාවය අර මැටි බෝලය බිම දැම්මහම අර පොළවේ ස්වરૂපය හරියට ග්‍රහණය කරනා වගේ ඒ දියුණු කරන ලද සමාධියෙන් හරියටම ඒ ගන්නා අරමුණෙහි ස්වરૂපය හඳුනා ගන්න. එනිසා අපට සමාධිය උපකාර වෙනවා අරමුණ මනවින් ගන්නට. අරමුණ මනවින් ගන්නවා කියලා මෙතන අදහස් කරන්නේ විදර්ශනාව කියන එක නෙමෙයි ඒ අවස්ථාවේ පවතින ස්වરૂපයෙන් අරමුණ හඳුනා ගන්නට ඒ තමන්ට පෙනෙන හැටියට දැනෙන හැටියට අරමුණ හඳුනා ගන්නට ඒකාග්‍රතාවය උපකාර වෙනවා. එතකොට මෙන්න මේ ඒකාග්‍රතාවය දියුණු වෙන දියුණු වෙන පමණට එය සමාධි කියලා හඳුන්වනවා. දැන් ඒකාග්‍රතා චෛතසිකය කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා විපාක සිතෙත් යෙදෙනවා ක්‍රියා සිතෙත් යෙදෙනවා ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක් නිසා සමාධිය කුසල කුසල ભેදයකින් තොරව සෑම සිතකම මතු වෙන්නට පුළුවන් වර්ධනය වෙන්නට පුළුවන් එනිසා අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන සමාධි භාවනාව ප්‍රගුණ කරද්දී අපි අකුසල සමාධිය නෙමෙයි වැඩි දියුණු කළ යුත්තේ කුසල සමාධියයි. කුසල සමාධියයි කියලා කියන්නේ කුසල් සිතේ යෙදෙන සමාධිය. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය කියලා එය විග්‍රහ කරන්නේ කුසල් සිතේ යෙදෙන දියුණු කරන ලද සමාධිය තමයි අපට භාවනාවක් හැටියට කුසල භාවනාවක් හැටියට විශේෂයෙන්ම උපකාර වෙන්නේ. එතකොට ඒ සමාධිය දියුණු කරන වැඩපිළිවෙල තමයි සමාධි භාවනා. භාවනා කියන්නේ භාවේති කියන්නේ වඩවයි. ඒතර භාවනා කියන්නේ වඩවනවා. ඒතර සමාධි භාවනා කියලා කියන්නේ සමාධිය වැඩි දියුණු කරනවා. සමාධිය වඩනවා. ඒ සමාධිය වඩන භාවනාවම තමයි සමත භාවනා කියන නමින් හඳුන්වන්නේ. සමත භාවනා සමාධි භාවනා කියන දෙකෙන්ම හඳුන්වන්නේ එකම අර්ථය. එතකොට මේ සමත භාවනාව හෙවත් සමාධි භාවනාව අපි කොහොමද වැඩි දියුණු කරන්නේ යම් අරමුණක නැවත නැවත සිත සිත පිහිටුවමින් අපි උත්සාහ කරනවා ඒ අරමුණ වඩාත් හොඳින් සිතට අරමුණු කරගන්න. එහෙම දීර්ඝ කාලයක් සිත පුහුණු කරනකොට තමයි යම් අරමුණක් මනවින් ගන්නට මේ ඒකාග්‍රතාවය හෙවත් සමාධිය දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා උපකාර කරගත හැකි කර්මස්ථාන 40ක් ධර්මයේ දක්වනවා සමත කර්මස්ථාන හැටියට. දස කසින, දස අනුස්සති, දස අසුබ ආදී වශයෙන් පින්නතුන් ඒ වයින් ඇතම් කාරණා අහලා තියෙන්නට පුළුවන්. දස කසින කියලා කියන්නේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආකාශ කසින, ආලෝක කසින නීල පීත ආදී වර්ණ කසින මේ විදිහට යම් කසින මණ්ඩලයක් හදාගෙන ඒකම නැවත නැවත අරමුණු කරමින් ඒ අරමුණ මනවින් සිතින් ගන්නට සිත පුහුණු කරනවා. එතකොට අනුස්සති භාවනාවල්දී බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී වශයෙන් මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මනවින් මනසින් ගන්නට නැවත නැවත සිත පුරුදු කරනවා. අන්න ඒ විදිහට ඒ සමත කර්මස්ථාන මූලික කොටගෙන දීර්ඝ කාලයක් සිත පුරුදු කිරීම තුළින් අපිට පුළුවන්කම තියනවා චිත්ත සමාධිය හෙවත් ඒකාග්‍රතාවය දියුණු කරගන්න. ඉතින් හුඟක් දෙනෙක් ඒ සමත භාවනාවක් හැටියට වැඩිපුරම පුරුදු පුහුණු කරන්නට යොමු වෙලා තියෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව අවධානය යොමු කරගෙන ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මනවින් හඳුනා ගන්නට මනවින් මනසින් ගන්නට සිත පුරුදු කරනවා. this ආනාපාන සතිය අපිට සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නටත් පුළුවන් විදර්ශනා භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නටත් පුළුවන්. සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට ඒකාග්‍රතාවය වැඩි දියුණු වෙන හැටියට එය ප්‍රගුණ කරන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පින්නතුන් අහලා ඇති ආනාපාන සතිය පුහුණු කිරීමේදී හුඟක් ආචාර්යවරු පැහැදිලි කරලා දෙනවා කියා දෙනවා ඒ හුස්ම රැල්ල ස්පර්ශ වෙන යම්කිසි එක තැනකට අවධානය යොමු කරගන්න. නාසිකාග්‍රය හෝ තොල අග හෝ හුස්ම රැල්ල ස්පර්ශ වෙන තැනට පමණක් අවධානය යොමු කරගෙන එතන හුස්ම ස්පර්ශ වෙන ආකාරය. එතකොට ස්පර්ශය නෙමෙයි අපි අරමුණු කරන්නේ. එහෙම නැත්නම් පොළවත් නාසිකාග්‍රයවත් නෙමෙයි අපි අරමුණු කරන්නේ. එතන ස්පර්ශ වෙන වායු රැල්ලයි නැවත නැවත අරමුණු කරන්නේ. එතකොට වෙනත් කිසිම දෙයකට අවධානය යොමු කරන්නේ නැතුව වෙනත් දෙයකට අවධානය යොමු වෙනවා නම් වහාම ඒන් සිත නැවත අරගෙන අර අදාළ කමටහනෙහිම අදාළ අරමුණෙහිම පිහිටවනවා. අන්න එහෙම දීර්ඝ කාලයක් පුහුණු කරනකොට තමයි අපිට යම්කිසි අරමුණක් මනවින් ගන්නට අර චිත්ත ඒකාග්‍රතාවය හෙවත් චිත්ත සමාධිය දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. දැන් ආනාපාන සතියම විදර්ශනාවක් හැටියට ප්‍රගුණ කරනකොට අපි එකතැනක ඒ වායු ධාරාව ක්‍රියාත්මක වෙන ආකාරය පමණක් නොවේ අවධානයට ගන්නේ සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය ආදීහි දක්වන්නේ බුදුරජාන් වහන්සේ විග්‍රහ කරමින් 16 ආකාරයකින් පැහැදිලි කරන්නේ දීර්ඝ වශයෙන් හුස්ම වැටෙනකොට ඒ බව හඳුනා ගන්නවා කෙටිව හුස්ම වැටෙනකොට ඒ බව හඳුනා ගන්නවා සමස්ත ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාරාවම හඳුනා ගන්නවා එහි සංසිඳීම හඳුනා ගන්නවා එහි රළු බව හඳුනා ගන්නවා මෙන්න මේ විදිහට ඒ සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් තමයි විදර්ශනාව ප්‍රගුණ කරන්නේ. එතකොට අපි දැන් මේ කතා කරන්නේ සමතය ගැන නිසා ඒ සමත භාවනාවක් හැටියට සමාධිය දියුණු කිරීම සඳහා ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් සමස්ත ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි නොවේ අවධානය යොමු කරන්නේ නාසිකාග්‍රය හෝ තොල අග හෝ ඒ කොතනක හෝ අර වායෝ ධාරාව ආස්වාස ප්‍රස්වාස වායෝ ධාරාව එක්තැනක අපට දැනෙන ආකාරය කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. ඒ කුමක් නිසාද? ඒකාග්‍රතාවයේ ඒ අරමුණ මනවින් ගන්නට සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් නිසා. දැන් එතකොට අපි සරලව යම් ප්‍රමාණයකින් පැහැදිලි කරගත්තා සමාධි කියලා කියන්නේ කුමක්ද? සමාධි භාවනා කියන්නේ කුමක්ද? සමාධි කියන්නේ අපි සිතින් ගන්නා අරමුණ එක් ස්වરૂපයකින් ගන්නට සිතට උපකාර කරන චෛතසිකය. එය සාමාන්‍ය සිත්වල බොහොම දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ හරියට අර රබර් බෝලයක් බිම දැම්මහම ස්පර්ශ වෙලා වහා එය වීසි වෙනවා. එතකොට ස්පර්ශ වුණාට නිවැරදිව ඒ පොළවේ ස්වરૂපය ගන්නෙ නැහැ. නමුත් මැටි බෝලයක් බිම දැම්මොත් පොළවේ ස්වરૂපය මනවින් ගන්නවා. අන්න ඒ වගේ නැවත නැවත අර චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත සමාධිය දියුණු කරන වැඩපිළිවෙල තමයි සමාධි භාවනා සමත භාවනා කියලා හඳුන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා. මේ විදිහට සමාධිය දියුණු කිරීම අපට සතරාකාරයකින් ප්‍රගුණ කරන්නට පුළුවන් කියන බව. කතම චතස්සෝ මොනවද ඒ සතරාකාරය? පළවෙනි ක්‍රමය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අත්ති භික්කවේ සමාධි භාවනා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති අපිට සමාධිය වඩන්නට පුළුවන් මේ ලෝක වශයෙන් ඊටාම සුවදායකව සිතගත පවත්වා ගන්නට උදව් වෙන ආකාරයට සමාධිය වඩන්නට පුළුවන්. ඒ සමාධිය තමයි ditta dhamma sukha viharane සඳහා උපකාර වෙන චිත්ත සමාධියයි කියලා හඳුන්වනවා. එය කොහොමද පුහුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුන් අහලා තියෙනවානේ ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය ආදී වශයෙන් ධානය ඉපදවීම අර සමාධිය ධානය දක්වා පුහුණු කරන. කොහොමද සමාධිය ධානය දක්වා පුහුණු කරනවා කියලා කියන්නේ දැන් අපි පැහැදිලි කළානේ සමාධිය කියලා කියන්නේ අරමුණක එක් ස්වરૂපයක් ගන්නා ගතියයි කියලා. එතකොට එක් අරමුණක එක් ස්වરૂපයක් හරියට ගන්නවා එසැනින් තවත් අරමුණකට යොමු වෙලා ඒ අරමුණත් එක් ස්වરૂපයකින් හරියට ගන්න පුළුවන්. එවනම් සාමාන්‍ය සමාධියේදී එකම අරමුණෙහි ඉන්න ඕන කියලා නියමයක් නැහැ. වෙනස් වෙනස් අරමුණු වලට යන්න පුළුවන්. හැබැයි කවර අරමුණට ගියත් ඒ ගන්න අරමුණ හරියට ගන්න සමාධිය උපකාර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි කියලා ධර්මයේ පැහැදිලි කරනවා. අචල සමාධිය කියන්නේ උන්වහන්සේ හැම විටම සමාධියෙන් යුක්තයි. ඒත් හැම විටම සමාධියෙන් යුක්තයි කියන්නේ උන්වහන්සේ එකම අරමුණක එල්බගෙන ඉන්නවා කියන එක නෙමෙයි. විවිධ අරමුණු කෙරෙහි අවධානය යොමු වෙනවා. ඒ යොමු වෙන ඕනෑම අරමුණක් හරියට ගන්න පුළුවන්. අර මැටි බෝලය බිමට වැටුනහම එතන ස්වરૂපය ගන්නවා තව තැනකට වැටුනොත් එතන ස්වરૂපය හරියට ගන්නවා තවත් තැනකට වැටුනොත් එතන ස්වરૂපය හරියට ගන්නවා ඒ වැටෙන වැටෙන තන ස්වરૂපය හරියට ගන්නට පුළුවන් වෙනවා නිසා එකම තැනකට වැටෙන්නට ඕන කියලා නියමයක් නැහැ කොතනට වැටුණා වුණත් එතන ස්වરૂපය හරියට ගන්න අන්න ඒ වගේ තමයි දියුණු කරන ලද සමාධිය ඕනෑම අරමුණක් වෙත එකම අරමුණක් කියලා නියමයක් නැහැ. කවර අරමුණක් වෙත යොමු වුණා වුණත් ඒ අරමුණ හරියට ගන්නා ගතිය තමයි සමාධියේ පවතින. නමුත් ඒක ධානයේ දක්වා ප්‍රගුණ කරනකොට අර වෙනස් වෙනස් අරමුණු කරා යන ගතිය වළක්වලා එකම අරමුණ එකම ස්වરૂපයෙන් නැවත නැවත ගන්නට පුහුණු කරනවා. එතකොට සමාධිය විවිධ අරමුණු කෙරෙහි පවතින්නට පුළුවන් ධානයට අපි සිත පුහුණු කරනකොට විවිධ අරමුණු වලට නොයා එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නට පුහුණු කරනවා. අන්න ඒ විදිහෙන් පුරුදු පුහුණු කරනකොට අපේ මනසේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ චෛතසික ධර්ම මේ ගුණාංග අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. විතක්ක කියලා කිව්වේ දැන් එකම අරමුණ ගන්නකොට නැවත නැවත ඒ අරමුණ කෙරෙහිම අපේ අවධානය යොමු කරන්නට ඕන. එකම අරමුණ කෙරෙහිම නැත්නම් අරමුණ කෙරෙහි නැවත නැවත අවධානය යොමු කරන්න අපට උදව් කරන චෛතසිකය තමයි විතර්කය. ඊළඟට ਵਿਚාරය කියලා කියන්නේ ඒ අරමුණෙහි සිත හසුරවන්න සිත පවත්වන්න උදව් කරන චෛතසිකය. ඊළඟට ප්‍රීති කියලා හඳුන්වන්නේ සිතේ ඇතිවෙන ප්‍රීතිය. කුමක් නිසාද නීවරණ ධර්මයන්ගෙන් සිත මිදිලා ඒකාග්‍රතාවයේ වැඩෙනකොට සිතෙහි ලොකු ප්‍රීතියක් මතුවෙනවා. ඊළඟට සුඛ සුඛ කියලා කියන්නේ කයට සහ සිතට දැනෙන ඒ සංසිඳුණු බව තුලින් ඇතිවෙන සුවයක් තියෙනවා. ඒක තමයි සුඛ කියලා හඳුන්වන්නේ. ඊළඟට ඒකාග්‍රතා කියලා කිව්වේ අරමුණ මනවින් ගන්නා සමාධි චෛතසිකේ ඒකාග්‍රතා චෛතසිකේ. එතකොට මෙන්න මේ කියන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ චෛතසික පහ වර්ධනය වෙනකොට අර එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නට සිතට පුළුවන් වෙනවා දැන් ඊට පස්සේ එය ධානයක් හැටියට වශීකృత කරගන්නට ඕන ඒ වශීකృత කරගන්නට අදිඨාන උත්ථාන ආවජ්ජන සමාපජ්ජන පච්චවෙක්කන කියන මේ ක්‍රම පහකින් එය වශී කරගන්නට ඕන. අදිඨාන කියලා කිව්වේ මෙපමණ වේලාවක් මම මේ ධානය පවත්වනවා කියලා අදිෂ්ඨාන කිරීම. උත්ථාන කියලා කියන්නේ මෙපමණ වේලාවකින් මම මේ ධානයෙන් නැගී සිටිනවා. ආවජ්ජන කියලා කිව්වේ ඒ ධානාංග මනවින් පවතිනවද කියලා ආවර්ජනා කරලා බලන්නට මනස යොමු කරනවා. එහි පවතින විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය පිළිබඳව නැවත නැවත ආවර්ජනා කරලා බලන්නට යොමු වෙන ගතිය. ඊළඟට සමාපජ්ජන කියලා කිව්වේ එහිම සමවදින්නට ඒ ඒ ගුණාංග ටිකම සිතෙහි පවත්වන්නට සිත පුහුණු කරනවා. එතකොට වෙනත් අරමුණකට නොයා වෙනත් කිසිදු අරමුණක් ගන්නෙ නැතිව ඒ අරමුණම ගනිමින් ඒ චෛතසික ධර්ම ටිකම මනසේ පවත්වා ගන්නට සිත පුරුදු කරනවා. ඒක තමයි සමාපජ්ජන සමවදිනවා කියලා කියන්නේ. අන්න පච්චවෙක්කන කියලා කිව්වේ මේ සමස්ත ක්‍රියාවලිය මනවින් සිදු වෙනවද නැද්ද කියන බව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. එතකොට මෙන්න මේ ක්‍රම පහට පුහුණු කරනකොට තමයි අපේ සිත ධානය තුල අපි කැමති වේලාවක් පවත්වා ගන්නට පුළුවන් වෙයි. දැන් ඔය විදිහට යම්කිසි කෙනෙක් සමාධිය දියුණු කරනවද එය ditta ධම්ම සුඛ විහරණය සඳහා උපකාර වෙන සමාධියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ප්‍රථම ධානය වශයෙන් එහෙම දියුණු කරලා ඊළඟට ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය වශයෙන් තව ඉදිරියට යන්නට පුළුවන්. දැන් එතකොට අපි මෙහි පියවර තුනක් පැහැදිලි කළා. එකක් තමයි සමාධිය, අනිත් එක ඒ සමාධියේහි ධාන අංග මතු කිරීම. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඒ ධාන අංග වශීකృత කරගෙන එයට සමවැදීම. එතකොට මේ අවස්ථා තුනම යම්කිසි කෙනෙක් පුහුණු කරනවද ඒ තැනත්තාට ධාන සුවය විඳින්මින් ditta dhamma sukha viharane ditta dhamma කියන්නේ මේ ජීවිතේම කියන එකනේ මෙලොවදීම. එතකොට මෙලවදීම ලබන සැප විහරණයක් ලබන්නට පුළුවන්. කායික මානසික සුවයක් අත්දැකීමින් පවතින්නට පුළුවන් මේ විදිහට සමාධි භාවනාව ප්‍රගුණ කළොත්. එතකොට මුලින්ම සමාධිය දියුණු කරගන්නට ඕන පළවෙනි පියවර සමාධිය කියලා කිව්වේ එක් අරමුණක එක් ස්වરૂපයකින් ගන්නට උපකාර වෙන ගුණයයි. එතකොට විවිධ අරමුණු වලට යන්නට පුළුවන්. නමුත් ඒ ගන්නා අරමුණ මනවින් ගන්නට සමාධිය උපකාර කරනවා. දෙවැනි පියවර තමයි විවිධ අරමුණු වලට යන්නේ නැතිව එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නට සිත පුහුණු කිරීම. එතකොට එතෙන්දී තමයි අර විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ගුණාංග වඩා වර්ධනය වෙන්නේ. ඊළඟට ධානයට සමවදින්නට අදිඨාන, උත්ථාන, ආවජන සමාපජන පච්චවෙක්කන කියන මේ ක්‍රම පහට ඒ తত্ত্বය Tamanට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට පුළුවන් විදිහට වශීකృత කර ගන්නට ඕන. ඔන්න ඔය පියවර තුන අනුගමනය කරමින් අපි හරියට චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්නට සමත් වුණොත් ඒ තනත්තාට ඒ සමාධිය ditta dhamma sukha viharane සඳහා උපකාර වෙනවයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. මේ තමයි සමාධි භාවනාව ditta dhamma sukha viharane සඳහා මේ ලෝක වශයෙන් සැප විඳීම සඳහා උපකාර වෙන ක්‍රමය කියලා බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරා. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා දෙවන කාරණය සමාධි භාවනාවේ දෙවැනි අවස්ථාව අත්තිභික්කවේ සමාධි භාවනා ඥාන දස්සන පටිලාභාය සංවත්තතේ මහණෙනි සමාධි භාවනාවක් තියෙනවා ඥාන දස්සන ප්‍රතිලාභය සඳහා ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය සඳහා උපකාර වෙනවා ඒකේ බඳු සමාධියක්ද අපි අර මුලින් පැහැදිලි කරපු පියවර තුන හරියට ප්‍රගුණ කරගත්තු තැනත්තා ඒ කියන්නේ සමාධිය හඳුනාගෙන ඊළඟට විවිධ අරමුණු කෙරෙහි නොයා එකම අරමුණෙහි ඒ සමාධිය පවත්වන්නට පුහුණු කරලා ඊළඟට එය ධානයක් හැටියට සමවදින මට්ටමට සිත පුරුදු කරගත්තු තැනැත්තාට ඒ සමාධියින් පසුව යොමු කරන්නට පුළුවන් දිබ්බ චක්කු ඥානය සඳහා තද දිබ්බ චක්කු ඥානය සඳහා යොමු කරනකොට අර දියුණු කරගත් සමාධිය ආලෝක සංඥාව වැඩිම සඳහා උපයෝගී කරගන්න. ආලෝක සංඥං මනසිකරෝති දිවා සංඥං අදිඨාති. බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා ආලෝක සංඥාව නැවත නැවත මෙනෙහි කරනවා. ඒ කියන්නේ දහවල් කාලයේ Tamanට දැස ඇරියහම බාහිර ආලෝකයේ මනවින් ප්‍රකට වෙන්නේ යම්සේද ඒ ගන්නා ආලෝක සංඥාව නැවත නැවත මනසින් සිහි කරන්නට උත්සාහ කරනවා. රාත්‍රී කාලයේ ඒ දිවා කාලයේ තියෙන ආලෝක සංඥාව නැවත නැවත මෙනෙහි කරනවා. ඊළඟට දිවා සංඥාන් අදිඨාති. සිතට අදිෂ්ඨාන කරනවා අර දහවල් කාලයේහි තමන් ගත කරනකොට කොහොමද තමන්ට දැනෙන්නේ? අන්න ඒ වගේ ස්වરૂපයෙන් බාහිර ලෝකය දකින තැනට චිත්ත අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් මේක හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපේ සිතට බිය තැති ගැනීම ඇති වෙන තැනකදී අපි නැවත නැවත සිත පිහිටුවා ගන්න උත්සාහ කරනවා මෙතන බය වෙන්නට දෙයක් නැහැ. එහෙම තැති ගන්න දෙයක් නැහැ. මෙතන සුරක්ෂිත තැනක්. එහෙම බියපත් වෙන්නට ඕන නැහැ කියන බව නැවත නැවත සිත දැනුවත් කරමින් එහි පිහිටුවා ගන්නට උත්සාහ කරනවා. අන්න ඒ වගේ රාත්‍රී කාලයේ වුණත් ඒ අඳුර කියන සංඥාව ග්‍රහණය කරන්නේ නැතිව අර දහවල යම්සේ ආලෝකයේ පැතිරී පවතිනවද ඒ ආලෝකයේ පැතිරී පවතින අවස්ථාවේ අපි දැසැරලා බැලුවහම අපට අවට මනවින් පෙනෙන්නේ යම්සේද ඒ ආලෝක සංඥාව නැවත නැවත ගනිමින් සිතට තහවුරු කරලා දෙනවා ඒ ආලෝක සංඥාවෙන් ලෝකය નિවරදිව දකින හැටි ලෝකය පැහැදිලිව දකින හැටි එතකොට ආලෝක සංඥාව මෙනෙහි කිරීමත් මේ දහවල් කාලයයි කියන චිත්තඅදිෂ්ඨානයත් නැවත නැවත පුහුණු කරනවා මොන විදිහෙන්ද අර දියුණු කරන ලද ඒකාග්‍රතාවයෙන් යුක්තව දැන් පින්නතුනේ මේ ටික කරන්න චිත්ත ඒකාග්‍රතාවයේ හෙවත් චිත්ත සමාධිය හොඳට දියුණු කරලා තියෙන්නට ඕනේ එහෙම නැත්නම් රාත්‍රී කාලයේ දහවල් කියන සංඥාව ගන්න උත්සාහ කළාට ඒක ගන්න පහසු නෑ. මොකද ඒ සංඥාව හරියට අරගෙන සිතට පුරුදු කරලා නෑ. අර ඒකාග්‍රතාවයෙන් තමයි දිවා කාලයේ දිවා සංඥාව හරියට ගන්න පුළුවන්. අපි අර මුලින් ඒකයි පැහැදිලි කළේ රබර් බෝලයක් බිම දැම්මහම වහාම විසි වෙනවා. එතකොට පොළවේ ස්වરૂපය හරියට ගන්නෙ නෑ. මැටි බෝලය බිම දැම්මහම පොළවේ ස්වરૂපය හරියට ගන්නවා. අන්න එහෙම දියුණු කරන ලද සමාධියට පුළුවන් ඒ අරමුණ හරියට ගන්න. එතකොට දවල් කාලයේ ආලෝකය කියන අරමුණ නිවැරදිව හඳුනා ගන්න පුළුවන් දියුණු කරන ලද සමාධියක් ඇති තැනැත්තාට. එතකොට ඒ සමාධියෙන් මේ ආලෝකයේහි ස්වરૂපය ඒ අරමුණ හරියට ග්‍රහණය කරගත්තාම රාත්‍රී කාලයටත් ඒ ආලෝක සංඥාව දවල් මෙනෙහි කරනවා වගේම ඒ විදිහින් නැවත නැවත මනසට ගන්න පුළුවන්. හරියට උදාහරණයක් හැටියට කිව්වොත් අපේ යම් තැනක දැකපු රූපයක් අපිට වෙනත් තැනකට ගිහිල්ලා ඒ දැකපු විදිහ සිහි කරන්න පුළුවන් වුණා. එතකොට යම් තැනක සිදුවෙච්ච සිදුවීමක් අපිට මුල ඉඳන් අගට එකින් එක ඕන නැවත සිහි කරන්න පුළුවන්. චිත්ත රූප වශයෙන්. අන්න ඒ වගේ දහවල් කාලයේ ආලෝකයේ පවතින යම්සේද ඒ ආලෝකය නැවත නැවත ඒ දවල් දැකපු ආකාරයට ඒ සංඥාවෙන්ම යලි යලි මෙනෙහි කිරීම තමයි ආලෝක සංඥාන් මානසිකරෝතික. ඒතර දවල් කාලයේ තමයි Taman මේ ඉන්නේ. මේ දහවල් කාලයේ ඉන්නකොට Tamanට කොහොමද අවට පෙනෙන්නේ? අන්න වගේ පෙනෙන තැනට සිත සැකසීම තමයි දිවා සංඥාන් අදිඨාති කියන්නේ. එහෙම නැතුව සිත රවට්ටනවා කියන එක නෙමෙයි. දහවල් කාලයේ Taman පවතිනකොට කොහොමද Tamanට අවට පෙනෙන්නේ? අන්න ඒ තැනට සිත සකසනවා. සිත වෙනස් කරනවා. අන්න ඒ විදිහට සිත පුරුදු පුහුණු කිරීම තුළින් දියුණු කරන ලද සමාධිය ඊටාම ප්‍රභාස්වර සිතකින් බාහිර ලෝකයේ දකින තැනකට අනුක්‍රමයෙන් පුරුදු කරන්නට පුළුවන්. ඒකට මූලික වෙන්නේ පදනම් වෙන්නේ දියුණු කරන ලද සමාධියයි. සමාධිය නැති කෙනෙකුට මේ වැඩේ කරන්නට බෑ. ඒතකොට සමාධිය ආලෝක සංඥාව සමග මුසු කරලා මේ විදිහට චිත්තාදිෂ්ඨානයක් සමග ප්‍රගුණ කරන තැනැත්තාට රාත්‍රිය දහවලය කියලා වෙනසක් නැතිව බාහිර අවකාශයේ මනවින් දකින්නට සිත පුහුණු කරන්නට පුළුවන්. ඒ ප්‍රභාමත් සිත දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අනුක්‍රමයෙන් ඒක විහිදවන්නට පුළුවන් ළඟ ඇති දේ දකිනවා වගේම දුර ඇති දේ දකින්නට ඒ ආලෝක සංඥාව දිගින් දිගට විහිදවන්නට පුළුවන් අන්න ඒ විදිහට විහිදුවමින් ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයට ඒ දිබ්බ චක්කු ඥානය දියුණු කරන්නට පුළුවන්. ඉතින් මේ සම්බුද්ධ ශාසනයෙහි දිබ්බ චක්කු ඥානය ඉපදූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයටපත් උනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නට පෙර ආතුවම උන්වහන්සේට පුළුවන්කම තිබුණා දසදහසක් ලෝක ධාතුන් ඒ දිබ්බ චක්කු ඥාණයෙන් මනවින් දකින්න තමන් ඉදිරිපස තියෙන දෙයක් දකින්නාසේ මේ ආලෝක සංඥාවෙන් ඒ ප්‍රභාස්වර සිත විහිදවලා දසදහසක් ලෝක ධාතුන් දකින්නට පුළුවන් වුණු බව සඳහන් වෙනවා. එතකොට අන්න ඒ විදිහට දිබ්බ චක්කු ඥාන ඉපදවීම සඳහා මේ සමාධි භාවනාව උපයෝගී කරගන්නට පුළුවන්. එය ඥාන දස්සන ප්‍රතිලාභය සඳහා උපකාර වෙන සමාධි භාවනාවයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා තුන්වැනි සහ හතරවැනි අවස්ථා දෙක අත්තිභික්කවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤාය සංවත්තති අත්තිභික්කවේ සමාධි භාවනා ආසවානං khයාය සංවත්තති දැන් අපිට අද මාතෘකාවෙන් අපි පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ සමාධිය කියන්නේ මොකක්ද? සමාධියෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නේ කොහොමද? ඒ දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවයේ විදර්ශනාවට යොදන්නේ කොහොමද? ඒ තුලින් නිර්වාණ අවබෝධය සඳහා මඟ සකසගන්නේ කොහොමද කියන කාරණා. එතකොට මේ තුන්වෙනි හතරවෙනි අවස්ථා දෙක බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සමාධිය යොදාගන්නේ කොහොමද කියන බව මනවින් පැහැදිලි කරනවා. තුන්වෙනි අවස්ථාව හැටියට දක්වන්නේ අත්ති භික්කවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤාය සංවත්තක. මහණෙනි සමාධි භාවනාවක් තියෙනවා සති සම්පජඤ්ඤය දියුණු කිරීම සඳහා උපකාර වෙනවා. ඒ කොහොමද සමාධි භාවනාව සති සම්පජඤ්ඤය සඳහා උපකාර වෙන්නේ? අර මුලින් කිව්ව ආකාරයට පළමු සහ දෙවන පියවර හොඳින් දියුණු කරලා තියෙන්නට ඕන. ඒ කියන්නේ සමාධිය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඒ සමාධිය ප්‍රගුණ කරලා තියෙන්නට ඕන. ඊළඟට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ සමාධිය දියුණු වෙනකොට ඇති වෙන ගුණාංග මනවින් පුහුණු කරලා තියෙනවා නම් ඒ තනත්තාට වේදනා සංඥා සංකාර විතරක කියන මේවා උපදින බව වැටහෙනවා ඒ වගේම ඒවාහි ස්වરૂපය මනවින් වැටහෙනවා ඒවාහි නිරුද්ධ වීම මනවින් වැටහෙනවා ඒ කියන්නේ වේදනාවක් උපදිනකොට ඒ වේදනාව උපදින බව එහි ස්වභාවය සහ එය නිරුද්ධ වීම දියුණු කරන ලද ඒකාග්‍රතාවයක් ඇති තැනැත්තාට මනවින් Tamanගේ දැසට යමක් පෙනෙන්නාසේ මනවින් සිතට පෙනෙන්න ගන්නවා සිතට දැනෙන්න ගන්නවා අර වේදනාව උපදින හැටි ඒ වේදනාවේ ස්වરૂපය සහ ඒ වේදනාව නිරුද්ධ වෙන හැටි. දැන් මෙතන වේදනාව කියලා කිව්වහම එකාකාරයකින් නෙමෙයි සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව මේ සියල්ලක්ම මනවින් Tamanට දැනෙන්නට ගන්නවා. සුඛ වේදනාවක් උපදිනවා නම් ඒ සුඛ වේදනාව උපදින බව Tamanට දැනෙනවා. ඒ සුඛ වේදනාවේ ස්වરૂපය දැනෙනවා, එය නිරුද්ධ වෙන ආකාරය දැනෙනවා. දුක්ඛ වේදනාවක් උපදිනවා නම් ඒ උපදින බව දැනෙනවා, ඒ ස්වરૂපය දැනෙනවා, එය නිරුද්ධ වෙන ආකාරය දැනෙනවා. උපේක්ඛා වේදනාවක් මතුවෙනවා නම් ඒ උපදින ආකාරය දැනෙනවා, එහි ස්වરૂපය දැනෙනවා, එය නිරුද්ධ වෙන ආකාරය දැනෙනවා. මෙන්න මේ විදිහට වේදනාව හටගන්නා ආකාරයත් එහි ස්වභාවයත් ඒ වගේ මේ නිරුද්ධ වෙන ආකාරයත් මනවින් වැටහෙන්නට ගන්නව දියුණු කරන ලද සමාධිය ඇති තැනැත්තාට. එතකොට මේ தત્ත්වය ඒ තැනැත්තාට සති සම්පජඤ්ඤය උපදින්නට හේතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතිය කියලා කිව්වේ සරණං සති සිහි කරදෙන ගතිය. සතිපට්ඨානයේදී අපි පුහුණු කරන්නේ වර්තමාන සංස්කාර ධර්ම සිහි කරදෙන ගතිය මනවින් ප්‍රගුණ කරන්නට. එතකොට සිහිය අපේ මනසේ අවදි වෙනකොට පවතින ධර්ම මනවින් සිතට සිහි කරලා දෙනවා. වේදනාවක් හටගන්නවා නම් ඒ හටගන්න ආකාරය සිතට සිහි කරගන්නට පුළුවන්. එහි ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරලා ඒ ස්වરૂපය සිහි කරන්නට පුළුවන්. ඒ නිරුද්ධ වෙන ආකාරය සිහි කරන්න පුළුවන්. දැන් ඒ සඳහා සිතට උපකාර කරනවා මේ දියුණු කරන ලද සමාධිය. එතකොට ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංඥා සංඛාර විඥාන විතර්ක මේවා පිළිබඳව සංඥා කියලා කිව්වේ අරමුණෙහි සටහන හඳුනා ගැනීම ඒ කියන්නේ රූපයකින් රූපයක් වෙන් කරගන්නා සටහන සංඥා කියලා හඳුන්වනවා. ශබ්දයකින් ශබ්දයක් වෙන් කරගන්නා සටහන එහි සංඥාවයි කියලා හඳුන්වනවා. මේ විදිහට සෑම අරමුණකටම සංඥාවක් තියෙනවා. ඒ සංඥාවේ හට ගැනීම එහි ස්වરૂපය සහ එය නිරුද්ධ වීම. ඊළඟට සංස්කාරයන්ගේ හට ගැනීම එහි ස්වરૂපය සහ එහි නිරුද්ධ වීම. සංස්කාර කියලා කිව්වේ චේතනාව මුල් කොටගත් ඒ අරමුණ පිළිබඳව අපි යම්තාක් දේවල් සිතනවද කල්පනා කරනවද ඒ හැම දෙයක්ම ගන්නා අරමුණට අනුව දැන් නිබඳු හැඟීමක් මට පහළ වුණා. එහි ස්වභාවය මේකයි. ඒක ලෝභ මූලික හැඟීමක්, ඒක ද්වේෂ මූලික හැඟීමක්, ඒක සද්ධා සම්පන්න හැඟීමක්, ඒක ප්‍රඥා මූලික හැඟීමක්. ඉතින් දියුණු කරගත් සමාධිය ඇති තැනැත්තාට බොහෝ කොට කුසල මූලික සංස්කාර ධර්ම තමයි ගොඩනැගෙන්නේ. ඒ කුසල මූලික වශයෙන් ගොඩනැගෙන සංස්කාර ධර්ම මනවින් හඳුනා ගන්නට අපට සමාධිය උපකාර වෙනවා. ඊළඟට විඥානය. චක්ක විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් ඇතිවෙන විඥානයන්ගේ හට ගැනීම, ඒවාහි ස්වરૂපය සහ ඒවා නිරුද්ධ වෙන ආකාරය මනවින් දැක ගන්නට අර දෑසින් දකින්නාසේ ප්‍රකටව පෙනෙන්නට දැනෙන්නට දියුණු කරන ලද චිත්ත සමාධිය උපකාර වෙනවා. ඊළඟට විතර්කයන් විතර්ක කියලා කිව්වේ අරමුණ කෙරෙහි නැවත නැවත අවධානය යොමු වෙන ආකාරය. අවධානය අරමුණ කෙරෙහි නැවත නැවත යොමු කරන චෛතසිකය තමයි විතර්කය. ඒතර විතර්කයේ ඇතිතන තමයි අපට එකම දෙයක් නැවත නැවත කල්පනා කරන්නට, හිතන්නට, මෙනෙහි කරන්නට, ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් වෙන්නේ විතක්ක චෛතසිකය නිසා. එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල විතර්ක වගේම නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන කුසල විතර්කයන් සඳහා මේ විතක්ක චෛසිකේ උපකාර වෙනවා. එතකොට දියුණු කරන ලද සමාධිය ඇති තැනැත්තාට අර නෛෂ්ක්‍රම්‍ය විතර්කයන් ඒ කියන්නේ මේ කාමයන්ගෙන් නික්මීම පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරන්නට ඒ තැනැත්තාට චිත්ත සමාධිය උපකාර ඊළඟට අව්‍යාපාද කියලා කිව්වේ මෛත්‍රිය සිත, අවිහිංසා කියලා කිව්වේ කරුණා සිත. ඒ නෛෂ්ක්‍රම්‍ය සිත එහෙම නැත්නම් කාමයන්ගෙන් සිත මුදවා ගැනීම පිළිබඳව කරුණා මෛත්‍රිය පිළිබඳවත් නැවත නැවත අවධානය යොමු කරමින් සිත ප්‍රගුණ කරන්නට ඒ චිත්ත සමාධිය උපකාර වෙනවා. මෙන්න මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන විතර්ක කියන මේ කරුණු පිළිබඳව අර දියුණු කරන ලද චිත්ත සමාධිය යොමු කරනකොට ඒවා හටගන්නා ආකාරය, ඒවාෙහි ස්වરૂපය, ඒවාෙහි නිරුද්ධ වීම Tamanගේ සිතට දැනෙන්නට ගන්නවා, පෙනෙන්නට ගන්නවා, වැටහෙන්නට ගන්නවා. එය සති සම්පජඤ්ඤය දියුණු කරන්නට උපකාර වෙනවා. සතිය කියලා කිව්වේ අවධානය මනවින් පවත්වා ගැනීම සම්පජඤ්ඤය කියලා කිව්වේ ඒ පිළිබඳව විමසා බැලීම. එතකොට අවධානය පවත්වා ගන්නටත් ඒ පිළිබඳව විමසා බලන්නටත් දියුණු කරන ලද ඒකාග්‍රතාවය අපට උපකාර වෙනවා. ඊළඟට හතරවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්ති භික්කවේ සමාධි භාවනා ආසවානං khයාය සංවත්තති. මහණෙනි වඩන ලද සමාධිය ආශ්‍රවයන් ශ්‍රය කිරීම සඳහා ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරමින් නිවන් අවබෝධ කිරීම සඳහා හේතු වෙන සමාධි භාවනාවක් තියෙනවා. ඒ කවර සමාධි භාවනාවක්ද ඉද භික්කවේ භික්ඛු පංච උපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයන්ගේ උදය වය දකින්නට ඒ චිත්ත සමාධිය යොමු කරනවා නම් පංච උපාදානස්කන්ධය කිව්වේ රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන. දැන් අර මුල් අවස්ථාවේදී පැහැදිලි කළේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේවා මේවාෙහි ස්වરૂපය හරියට හඳුනා ගන්නට චිත්ත ඒකාග්‍රතාවය උදව් වෙනකොට සති සම්පජඤ්ඤය උපදිනවා. දැන් කෙලස් ප්‍රහාණය කිරීම සඳහා මේ රූපය උපාදාන කිරීම, වේදනාව උපාදාන කිරීම, ඒ උපාදානයන්ගේ හට ගැනීම ඒවාෙහි පැවැත්ම ඒවාෙහි නිරුද්ධ වීම මනවින් අවබෝධ කරන්නට චිත්ත ඒකාග්‍රතාවය යොමු කරනවා. ඒ කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ මේ රූපයයි මේ රූපේහි හට ගැනීමයි මේ රූපේහි නිරුද්ධ වීමයි මේ වේදනාවයි මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදනාවේ නිරුද්ධ වීමයි එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපය හඳුනා ගන්නවා වගේම ඒවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ආකාරය ඒ හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ආකාරය මනවින් දකිනවා. එතකොට දැන් මෙතන මේ Nirodhaය දෙආකාරයකින් මුල් අවස්ථාවේදී දකිනවා. පළවෙනි අවස්ථාව තමයි ෂණික නිරෝධය. ඒ කියන්නේ හටගත් හටගත් සංස්කාර ධර්මයන් වහා බිඳී යනවා. ඒ හටගත් හටගත් සංස්කාර ධර්මයන්ගේ බිඳියාම මනවින් දකිනවා. ඒ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයක් දකිනවා. හටගත් හටගත් සංස්කාර ධර්මයන් ක්ෂණිකව බිඳෙන ආකාරයක් දකිනවා. එහෙම බිඳුණා වුණාට නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් අහෝසි වෙනකොට අර නාම પરම්පරාව රූප પરම්පරාව ඡය වෙලා යන ආකාරය දකිනවා. ඒක තමයි දෙවැනි අවස්ථාව. ඒ කියන්නේ හටගත් නාම රූප ධර්මයන් වහා බිඳෙන අවස්ථාවත් Nirodhayයි. නමුත් ඒවාට අදාළ හේතු ප්‍රත්‍ය නැවත නැවත ගොඩනගෙනකොට ඒවා නැවත නැවත නඩත්තු වෙනවා. ඒ හේතු ප්‍රත්‍යන්ගේ අභාවය නිසා අර නාම પરම්පරාව රූප પરම්පරාව නිරුද්ධ වීම තවත් Nirodhe අවස්ථාවක්. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි නැවත අදාළ හේතු ප්‍රත්‍යයන් නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය වෙනවා නම් ඒ අවස්ථාව තමයි අනුත්පාද නිරෝධයයි කියලා හඳුන්වන්නේ. එතකොට නිරෝධයේ අවස්ථා තුනක් අපට හඳුනා ගන්නට පුළුවන්. ශනික නිරෝධය, පරම්පරාවේ නිරෝධය සහ අනුත්පාද නිරෝධය. එතකොට මේ අවස්ථා තුන අපට තවත් වචන වලින් තේරුම් ගන්නට පුළුවන් තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් තදංග කියන්නේ ඒ අවස්ථාවේදී හටගත් නාම ධර්මයේ රූප ධර්මය විඳී ගියාම එහි අභාව ප්‍රාප්තිය. නමුත් නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව අපට ඒ අදාළ හේතු ප්‍රත්‍යයන් ක්ෂය වීමෙන් එහෙම නැත්නම් ඒවා නැවැත්වීමෙන් අර නාම රූප ධර්මයන්ගේ පරම්පරාව දීර්ඝ කාලයකට නිරුද්ධ කරලා තබන්නට පුළුවන්, මතු නොවි පවත්වන්නට පුළුවන්. ඒක තමයි විස්කම්බන නිරෝධයයි කියලා හඳුන්වන්නේ. නමුත් ඒවා අනුසය වශයෙන් පවතින නිසා යම් කලෙක නැවත මතුවෙන්නට පුළුවන්. ඒ මූලයන් හැටියට අනුසය හැටියට පවතින අදාළ ක්ලේශ ධර්මයන්, ඒ නාම ධර්ම, රූප ධර්ම මේ පංචස්කන්ධය උපද්දවන්නට හේතු එහි මූලික අනුසය ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය කළාම සමස්ත ක්ලේශ ධර්මයන් සමස්ත පංචස්කන්ධය යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන්නට පුළුවන්. එතකොට මේ පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම තෘෂ්ණාවෙන් උපාදාන කිරීමයි පංච උපාදානය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ රූපයන්ගේ වේදනාවන්ගේ සංඥා සංඛාර විඥානයන්ගේ හටගන්නා ආකාරය හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම ඒවා පවතින ආකාරය ඒවා නිරුද්ධ වෙන ආකාරය නැවත නැවත නුවණින් දකිනකොට ඒ තනත්තාට මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව මනවින් වැටහෙන්නට ගන්නවා ඒතර මේවා උපාදාන කරන්නේ මේවා පිළිබඳව පවතින අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ එහි යථා ස්වභාවය නොයැටීම. අවිද්‍යාව පවතින තාක්කල් සංස්කාර ධර්මයන් ආස්වාදනය කරනවා. ඒ පවත්වා ගන්නට කැමති වෙනවා. දැන් මේ දියුණු කරන ලද සමාධියෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම ඒ වගේම වහාම නිරුද්ධ වීම ඒවා නැවත නැවත හට ගන්නා හේතුප්‍රත්‍ය ඒ හේතු ප්‍රත්‍යයෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කළොත් ඒ සමස්ත සංස්කාර ධර්මයන්ගේ Nirodhaය සිද්ධ වෙන ආකාරය නුවණින් දකිනකොට මේ නාම රූප ධර්මයන්ගේ નિસරු බව මේ පංචස්කන්ධයේ નિસරු බව මනවින් වටහා ගන්නට ඒතනත්තාට ප්‍රඥාව උපදිනවා. ඒ ප්‍රඥාව උපදින උපදින ප්‍රමාණයට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුර වෙන දුර වෙන ප්‍රමාණයට අර උපාදානයන්ගෙන් සිත නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට සියලුම ක්ලේශයන් සියලුම ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරන්නට මේ චිත්ත ඒකාග්‍රතාවයේ හිවත් සමාධි භාවනාව උපයෝගී කරගන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ සමස්ත සූත්‍ර දේශනාව ගත්තහම අපට පැහැදිලි වෙනවා සමාධිය දියුණු කළ පමණින් එය විදර්ශනාවට උපකාර වෙන්නේ නැහැ. සමාධිය දියුණු කරලා කෙනෙකුට ධාන උපදවාගෙන ditta ධම්ම සුඛ විහරණය ලබන්නට පුළුවන්. ඒ සමාධිය දියුණු කරගෙන ආලෝක සංඥාව ප්‍රගුණ කරලා සිතේ ප්‍රභාස්වර බව දියුණු කරලා දිබ්බ චක්කු ඥානය උපදවන්නට යොදා ගන්නට පුළුවන්. ඒ වගේම සමාධිය දියුණු කරලා සති සම්පජඤ්ඤය අවදි කරන්නට යොදා ගන්නට පුළුවන් සමාධිය දියුණු කරලා විදර්ශනා ප්‍රඥාව අවදි කරලා ආශ්‍රව ධර්මශය කරන්නට අපට යොදා ගන්නට පුළුවන් එතකොට මේ අවස්ථා හතරෙන් අපිට තුන්වෙනි සහ හතරවෙනි අවස්ථා දෙක තමයි විදර්ශනාවට ප්‍රයෝජනවත් වෙන්නේ ඒ කොහොමද සති සම්පජඤ්ඤේ ඉපදීම සහ ආශ්‍රවක්ෂය කිරීම සඳහා සමත භාවනාව හෙවත් සමාධි භාවනාව යොදා ගන්නා ආකාරය. එතකොට වේදනා සංඥා සංඛාර විතර්ක ආදී හට ගැනීම එහි ස්වરૂපය ඒවා නිරුද්ධ වෙන ආකාරය දෑසට පෙනෙන්නාසේ සිතට දැනෙන ආකාරයට සමාධිය ප්‍රගුණ කරගන්න තරමට අපට සති සම්පජඤ්ඤය දිනු කරන්නට පුළුවන් පංච උපාදානස්කන්ධයන්ගේ උදය වය ඒ කියන්නේ හට ගැනීම සහ නිරුද්ධ වීම පිළිබඳව නැවත නැවත නුවණින් දකිනකොට මේ වහා හටගෙන වහා නිරුද්ධ වෙන සංස්කාර ධර්මයන්ගේ nissarattwe නුවණින් දකිමින් ඒවා පිළිබඳව තියෙන උපාදානය දුරු කරන්නට ඒ චිත්ත සමාධිය උපකාර වෙනවා. මෙන්න මේ විදිහට දියුණු කරන ලද සමාධිය විදර්ශනාවටත් ඒ දියුණු කරන ලද විදර්ශනාව කෙලස් ප්‍රහාණය කරලා නිර්වාණ අවබෝධයටත් උපකාර වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ සමාධි භාවනා සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සමාධි භාවනා සූත්‍රයේදී පැහැදිලි කරනවා. එමනම් අද ධර්ම දේශනාවෙන් අපි පැහැදිලි කරගන්නට උත්සාහ කළේ සමාධිය කියන්නේ කුමක්ද?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 දිනාටම ධම්ම සම්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ කුසලයක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිං කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් පිරාත් කාලයක් එහෙම ආරක්ෂා කෙරෙත්වා ජන්මදිනයේ සමරන පී කරුණාවති මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ කරුණාවතී මහත්මියගේ මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී මේ වර්ග પરම්පරාවේ මියගිය හැම දෙනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ සසර ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන පී කරුණාවතී මහත්මියටත් පවුලේ සෑම දෙනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි